ධර්ම සාකච්ඡාව මෙම ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. දැන් කේසා කියනකොට කේසාලෝමානකා කියලා මාර්පරන්නේ නැතුව එකක් ගන්නවා. එතකොට ඒක තුළ ඒකේ ස්වરૂපයෙන් හිතට අරමුණු වෙනවා. එහෙමයි කරන්නේ. දැන් ඔය පහ පහ මුලික ප්‍රවෘත්ත අවසදම වලට කරන්නෙමත් ඒ පහ තුලින් එකක් වැඩියෙන් වෙන් කරගන්නයි. වැඩියෙන් වැටහෙන. ඒකත් ඊට පස්සේ පිළිපවගෙන ඒකම කරන්න ඕනේ. එතකොට ඒ තුල හිත ඒ අරමුණු වෙලා පැහැදිලිව මේ ඇහැට පේනා වගේ අරමුණ තියෙනවා. ඒ ඇහැට පේනා වගේ අරමුණ තේන්න ගත්තම පස්සා පටික්කුවට හරවන්න. ප්‍රතිකූලට හරවනකොට ඉතින් වචන වශයෙන්ම කියුවට වර්ණ හිතාගෙන වර්ණ පිළිගොල්ල බලනවා. සතහන බලන සතහනේ පිළිගොල්ල බලනවා. ඒක ගඳ මනසට අරමුණු වෙනවා. මොනෝද්වාරයට නාසිකාට පමණන්නේ. ඒ ගඳ අරමුණු වෙනවා. කලින් දැකලා ඇති නේද කෙස් ගහක් පිච්චෙනකොට හැමනේ. ඊළඟට ඒක පිහිටි තන පිහිටි තන තියෙනවානේ ආශ්‍රිත කුණප ඒ කියන්නේ හැම හැම හැම එතන මේ ලේ දහඩි ඔක්කොම ඒකේ තියෙනවා. පිට ඔක්කොම ඒ ආශ්‍රිතව තියෙනවා. ඒක අනුව පිළිගොල්ල බාන තියෙන තැන. ඊට පස්සේ පිහිටි ස්ථානය හැටි බලන්න. ওই විදිහට බලනකොට තමයි මේ අර පිළිකොල වැටෙන්න පටන් ගන්න. පිළිකොලක් නැකොට හිත කදින්ම සමාධිගත වෙනවා. ඒ සමාධිය කමිකාවක් නැවත නැවත මේ සමාධිය කෙරෙහි ආශා කරන්නේ නැතුව පිළිකුලව මෙනෙහි කරන්න. ඒක නැවත නැවත සමාධිය දිගට පවත්වනවා. සමාධිය දිගට පවත්වනකොට ඒක ඇතිතාක් කළ ඊට පස්සේ අංග ටික බලන්න. මේ අරමුණට නැංගු විචාරකේ අරමුණේ ඇතුළු විචාරේ අරමුණේ හින වූ ප්‍රීතිය අරමුණේ සපවත් කළ සැපය අරමුණෙන් පිට යන දේ පැවතුන ඒකාග්‍රතාව. ඒ පහ මුලින් කාග්‍රතාව මෙනෙහි කරන්න ඕනේ. එතකොට මේ ආයමත් පටන් ගන්න අර සීලය. අර ඒකම අරමුණේ තමයි වැඩි වෙලාවක් පවත්වන්න ඕනේ. ලක්ෂණය කියන්නේ ගෞරවයෙන් පිරිනමන දෙනේ. ගෞරවයෙන් පිරිනමන දේ දක්ෂිනාව. උදක කියන්නේ ජලය. ගෞරවයෙන් පිරිනමනවන ජලය. පූජා කරන ජලය. පාලි වචනේ. දක්ෂිනෝදක පාලි වචනේ. අර අපි සිංහල දක්ෂිනෝදක කියනවා. ඒ දානයයි දක්ෂිනාවයි දෙකක් තියෙනවා. දානය කියන එක ත්‍රිසංගත සතාට පවා අතරණයට පවා දෙන දේ දානය. වශයෙන් උසස් කුමන දෙන දානට දානෙම තියෙනවා. නමුත් දක්ෂිනාව කියන එක ගරු කටයුතු කුමන දෙන දානෙ. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිල් තුන්දු ගුණෝතුන් සංඝයාර දෙන දානේ දක්ෂිනාව. ඒ නිසා ඒක තවත් වචන දාන දක්ෂිනාව කියලා. දාන දක්ෂිනාව. ඉතින් ඒ දක්ෂිනෝදක කියලා කියන්නේ අර ඒ කෞරවයන් පිරිනමන ජලය. <laughs> දක්ෂිනෝදක කියන්නේ පාලියෙන් කියන්නේ දක්ෂිනෝදකම් දක්වා කියන්නේ. දක්ෂිනෝදකේ ඉතල පිළිසමන. ඊට පස්සේ දාන දෙදෙනවා. ඒතරේ දිගටම මේ මාර්ගය දින්න කියන එක නෙමෙයි කියන්නේ. ඒක අපහසුයි. එයින් එකක් වෙන් කරගෙන ඒක පිළිප ගන්න. එතකොටයි සමාධිය හදින් පිළිපදන්නේ ලැබෙන්නේ. අනික ඔය පිළිකුල් අරමුණක්නේ පිළිකුල් අරමුණේ හිත පවතින එක ලේසි නැහැ. <laughs> ඒකට හොඳට විචාරක වේගෙ තියෙන්න ඕන. නැවත නැවත නැවත නැවත ඒක යොමු කරන්න ඕන. <laughs> ඔව්, සම්පත් වෙනවා. ඒක ඒක. ඒක නෙමෙයි තමයි. කවුරුණත් මුලින් තමා පළපුරුදු භාවනාවක් කරන එකෙන් පටන් ගෙනවන ආර. ඊට පස්සේ කොයි දේ පුළුවන් වෙනවා. <laughs> කපුරු කපුරු ධනසාර කියන්නේ කපුරු. පදිත්තේන කියන්නේ පහන. ධනසාර පදිත්තේන කියන එතන පයන්න දික්කලා තියෙන සංගීත. ධනසාර පදිත්තේන කියන්නේ ධනසාර පදිත්තේන. කපුරු පහනින්. කපුරු පහනින්. දැන් තෙල් පහනින් නම් ගන්ධ තේලක් පදිත්තේන. ඉතිපන්දමෙන් නම් සිත් තේලක් පදිත්තේන. සිත් තේලක් පදිත්තේන. සිත් සිත් සිත් කියන්නේ ඉති. <laughs> ඉති පහ. පිටි පහන් ආලෝකය. බල්බ් දෙකක් දැම්මොත් විද්‍යුල්ලතා පරිච්ඡේ. විද්‍යුල්ලතා විදුලිය විදුලිය පහන. විදුලි පහන. විද්‍යුල්ලතා කියන විදුලියට පාලිය. විද්‍යුල්ලතා පරිච්ඡේන. දීපේන සමුදාන්ති. නෑ නෑ නෑ අත්ථි අත්ථි නෙමෙයි අත්ථි කායනමැදි මහා පරණ තිහන අත්ථි ඇත ඉමස්මින් කායේ මේ කයෙහි චේතා අත්ථි චේත ඇත ලෝමා අත්ථි ලෝම ඇත නකා අත්ථි නිය ඇත අත්ථි කියන්නේ ඇත කියන එක අත්ථි කියන එක වෙන ඒක ඒක තියෙන ඉදිරියෙන් තව අතේ නේ අත්ථි අත්ථි මින්ජාවක් <laughs> ඒක වෙන්නේ ඒ ඇට සැකිල්ලට කොටස් අට්ටි කියන්නේ එතන කායන බැඳින් මහ පුරණ තියන්නේ. මෙතන කායන බැඳින් මහ පුරණ තියන්නේ. ඒකට අට්ටි. හ්ම් අට්ටි සම්ති. එකකට අට්ටි. අට්ටි කියන එක ඉතින් බහුව වටිනකක් තියෙනවා. අට්ටි සම්ති ඇත. ඇත ඇත්තාව ඒ වගේ. හිමස්මින් කායේ හිමස්මින් කායේ මේ කයෙහි මේ කයෙහි විමස්මින් කියන්නේ ਸਰවනාමයක් කායය කියන්නේ එකම නාමයක්. එතකොට මේ විමස්මින් කායේ මේ කයෙහි අනුංගෙනෙමි. මේ කයෙහි. තමන්ගේ කයෙහි. දැන් මෙතන මෙහෙමනේ දැන් මසයිට දෙයක් නෙමෙයි කියලා මුලින් කියන්න ගියොත් අපහසුයි. දැන් මෙතන කියන්නේ මේ මත කියලා කෙනෙක් නෑ ඇතර. මේ ශරීරයෙහි මේ කොටස් තියෙනවා. දැන් මේ ශරීරය ගැන අවබෝධයක් නැති නිසානේ මේක සල්සන්ද යන්නේ, ඉතින් මේක රකින්න යන්නේ, ඕනවට වඩා මේක ගැලුම් කරන්නේ නේද? එතකොට ඒක නිසානේ මේ ස්කන්ධ පහ ගැන දුක් වෙන්නේ, කරදර වෙන්නේ. දැන් මේක සම්බන්ධව දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සියල්ල දන්නවනේ. උන්වහන්සේ මේ ලොවේහි කියන පිළිකුල් අරමුණේ පවා උසස් අර්ථයක් නෙලා ගන්න දන්නවා. දැන් අර උපමාවක් කියනවා. අසුචි වලක මණිකක් තියෙනවා. ඉතින් අසුචි කෙරෙහි පිළිකුල් කරන පුද්ගලයා මණිකල්ලන්න යන්නේ ගන්ධයි පිළිකුලයි අප්‍රසන්නයි. නමුත් මණිකේ අගය දන්නේ නැතිනම් අසුචාට බැහැල හරි අරගෙන අරක සෝදලා පිරිසිදු කරලා ප්‍රයෝජන ගන්නවානේ. ඒ වගේ දැන් මේ දෙතිස් කුණපු කියන්නේ ඉතින් කොටින් කියනනම් අසුචි කියන අපිරිසුදු දේවල්නේ. අපිරිසුදු දේවල්. ඒ අපිරිසුදුයේ ගොඩ තියෙන ඇතුලේ මැනිකක්. මොකක්ද මේ මැනික? නැත්තම් උතුම් දේ වටිනා දේ චිත්ත සමාධිය එකක්. ධ්‍යාන. ධ්‍යානයක් හොදා ගන්න පුළුවන් කේසාවලිය. ලෝමාවලින්, නඛාවලින්. ඒතකොට ඒ ධ්‍යාන උපදවාගෙන ධ්‍යානෙන් නවතිනවා නෙමෙයි. ඒ ධ්‍යානයේ පද පාදව කරගෙන විදර්ශනා වඩලා සීල ධර්මයන් චතුරාර්ය සත්‍යයට හරවලා නිවන් දැකීම. ඒකයි මේකෙන් කරන්නේ. දැන් මේ මෘත ශරීරයද බලන්න මෘත ශරීරය කියන එක ලං වෙන්න බැරි, බලන්න බැරි අප්‍රසන්න දෙයක්. ඒක තුලිනුත් ඕ ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අද සරුවක්ඥතාඥාණයෙන් දැකලා මේවා අපිට අරන් දීලා තියෙන මෙන්න මෙහෙම කරන්න මේක තමයි පිළිවෙත කියලා. දැන් රූපකාර පිළිබඳව තියෙන ඡන්ද රාගය ඡන්ද රාගය කියන්නේ බලහත් ඇල්ම. බලවත් ඇල්ම නිසානේ මේ මිනිස්සුෝ නැත්තම් සත්‍යෝ රූපකාය ගැන මෙච්චර දෙහෙතෙන්නේ නේද? මෙච්චර මෙහෙතෙනවා. හැබැයි මේක පිළිකුල වශයෙන් දැකලා උපාසනා කරන් පස්සේ ඉතින් මේ ගැන තමන්ගේ ඇල්ම පදින්නේ නැහැ අවබෝධකින් යුක්තව තමයි කටයුතු කරන්නේ. ඒකට කෑම බීම නොගෙලින්නේ නැහැ. වතුර නාන්න නැති වෙන්නේ නැහැ. හිත පීරන්නේ නැති වෙන්නේ නැහැ. දැන් නියුතු බාන්න නැති. ඔක්කොම කරනවා. ඒක පිළිදෙවම් කිරීම. ඒ ශාරීරික යථාර්ථයේ තේරුම් ගැනීම ඒක ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ඒකම වැඩ ගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ උපදේශය. ඇත්ත ඇත්ත. ඇත්තමයි. දැන් මේ ශරීරය ගැන තියෙන බලවත් ඇල්ම නිසානේ සීල් රකින්න බෑ බඩගින්නෙන්න බෑනේ. සමහරුන් සීල් රකින්නේ බාලේ බඩගින්න බෑ කියන්නේ. නමුත් ශරීරය පිළිබඳව යථාර්ථය දැනගත්තම බඩගින්න කෙනෙකු සුළු දෙයක්. ඊට වඩා ලොකු දෙයක් මේ මේ ලබා ගන්න අර උසස් ගුණයක පිළිලානේ. ඒකයි. දැන් මේ මුළු ජීවිතේම උපන්දා පටන් කරන්නේ මේ ශරීර ප්‍රතිජංගණයමනේ බලන්න මොනතරම් පුදුම වැඩපටු රාශියක් තියෙනවද උපදින වේලාව පටන් හුස්ම ගන්න පටන් ගන්න මේ ශරීර පාලනය කරන්න දුක්ඛ සත්‍ය ඉතින් අත්පායහා මෙහා හරවනවා දඟලනවා පෙරලෙනවා ඉතින් හිතේ ලෙසම දුක මල මුත්‍ර නිකුත් වෙනවා ඔවා සුද්ධ පවිත්‍ර කරන්න වෙනවා කුඩා කාලයෙන් පිළිපදින්න ඒකින් හැදෙනවා. ඊට පස්සේ සෑම දිනෙම ටික ටික කුරුදු වෙලා ඉතින් මෞපියන්ගේ පිටින් ශරීරයේ ටික ටික වර්ධනය වෙලා ඊට පස්සේ ඉතින් අවුරුදු 13ක් විතර වෙනකොට ඉතින් අකුරු ශාස්ත්‍රය ඉගෙන ගන්න පටන් ගන්නවා. මොකද මේකට මුදකම කරලා ඉගෙන ගන්නවා. ඒ අවුරුදු 15ක් විතර තරම් දිගව කලා කීරේ පස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මහා වදයක් නිදිනවා. ඒ ඔක්කොම කරන්නේ මේක හසුරුවන්නේ පවත් අල්ලන යන්නේ. ඊට පස්සේ රැකී ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් මිල මුදල් හම්බ කරන්න ඕනේ නැත්නම් මේ ගෙනියන්න බෑනේ. මේකට කෑම බීම ඕනේ, දුම් කන දුම් ඕනේ, යාන වාහන ඕනේ, ගෙවල් දොරවල් දුම් තුම් ඕනේ. හැම දෙයක්ම ඕන කරන්නේ මේ රූපස්කන්ධය හසුරවන්නනේ. මේ මහා දුක්ඛස්කන්ධයකට පිළියම් කරන්නේ. ඕකකින් මරණාන්තය දක්වා නොකඩවා කරන තේදී. ඉතින් මේවා ගැන ආ මම මාගේ දැන් තියෙන එක නා උදම් වෙනවා නැති එක නා කනගාටු වෙනවා. ඔහොම වෙන්නේ නැහැ නේ දැනගත්තා නන්නේ. තියෙන දේෙන් සතුටු වෙලා ඒකේ යථා සත්‍ය තේරුම්ගෙන හැලෙන්නේ බැඳෙන්නේ නැතුව ජීවිතේ පවත්වාගෙන යන සැපේ. සැපින් පවත්වාගෙන යනවා. ඉතින් ඒ මානසික සෝය නිසා කයට කවදාකවත් සැපයක් දැනෙන්නේ නැහැ. සැපයක් ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ මනස තමයි. මේක ඇලිම තියෙන මනස තමයි. ඉතින් නොවිද්‍යාව තියෙන්නේ. අර ඒක අම්මා කෙනෙක් කිව්වා ඒ පුතා හදිසියේ ඇක්සිඩන්ට් වෙලා අන්තරාවල බැඳලක් නැහැ තරුණ පුතා. නැතුවනම් පස්සේ ආගේ අඳුන් ත්‍යාගි දෙන්න ඔය අතරණ යන දෙන්න බැලුවාම අඳුන් කොටන් 70 ගානක් තිබුණා. අලුත් කරන. එක් දවසක් දෙකක් පාවිච්චි කරපු. මොකද මේ කහන්නේ? එකට වඩා අර හොඳයි, එකට වඩා මේක හොඳයි කියන එකේ සරසන්ද ගත්ත දේවල් නේ. තරුණ ජීවිතය ඇති. මත්ස්‍යම් පානය කරලා වාහනේ පදවන්නට ඇක්සිඩන්ට් වෙලා. එතනම අන්තරා වෙනවා. ඉතින් ওই වාගේ සිදුවීම් තියෙනවා. අතවාසියෙන් අර මේ ගටිකාරතුමා ගැන අහලා ඇතිනේ. ගලන කොච්චර මනස කැපෙන් හිටියදනේ. ඉතින් ජීවිතේම ඉතින් මව්පියන් දස්සකාර කරනවා, මැටි කර්මාන්තයක් කරනවා, මුදල් පාවිච්චි කරන්නේත් නැහැ, විකාල බෝධිනෙත් නැහැ, අවශ්‍යකමකුත් නැහැ. පොළොව කපන්නේවත් නැහැ. ඒ තරමට බොහොම ධාර්මිකව තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම. මෞපියන් දුපස්සාන කරමින් බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වස්වසල උපස්ථාන කරමින් මොනතරම් සේවයක් කළාද? ඒ අර අර්ථාර්ථය දැකීම නිසා. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ වග්ගමුදා තීරිය කියලා භික්ෂුන් වහන්සේලා 500ක් හිටියා. යෝෂ විශාලා මහනොඩ පැත්තේ වග්ගමුදා පිරිහින ආහරණය කර. හැබැයි උන්වහන්සේලාට කර්ම විපාකයක් තිබුණා. නමුත් ඒ ජීවිතේ රහත් වෙන්න සමහරුන්න පුළුවන් මතුවට රහත් වෙන්න හේතු සම්පත් ඇති වුණු පිණිස දුන්න කායගත ඇති. මේ දත්තේ සාකාරය. දියල බුදුරජාණන් වහන්සේ සුමාන දෙකක් කිසි කෙනෙක් සම්මුඛ නොවේ නැහැටි විවේක ගත්තා. අනේ සමහරු රහත් වුණා ওই සමාන දෙක ඇතුළත. සමහරුන්ගේ දෙල්ල බැටපු කුණපයක් වගේ ශරීරේ පිළිකුල් වුණා. පිළිකුල් වෙලා අනිත් කුරේ තිබුණ අනේ මගේ බෙල්ල කපා දා. මට බෑ මේක කියන්නේ. ඔවුනෝ කීප දෙනෙක් බෙල්ල කපා ගත්තා. ඊළඟට කෑමට එනවා මේ දුප්පත් මේ හිඟුණු මිනිස්සේ. එයාට කිව්වා මිනිස්සෝ ඔබට හිංකමක් කියලා දෙන්න. නේද දෙල්ල කපා දාන. අපේ තියෙන දේවල් ගන්න. ඒ මිනිස්සයා බොහොම අප්‍ර අකමැත්තෙන් එක නමක් දෙනු වෙලි කැපුවා. නියම කඩුව හොදන කොට ගඟේ මේ විසබිතු දේවතාවය කිව්වා. තමන්නාට හරි පුණ්‍යවන්තයෙක්. නිවන් දැක්කේ නැත්නම් නිවන් දැක්කේවනේ. කියලා උනන්දු කෙරෙව්වා. ඒ මිනිහා ගිහලා ඊට පස්සේ පුතියක් ගානේ ආ නිවන් දැක්කේ නැති ඇත්තෙන් එළියට එක දවසට 30 40000 ගානකට ලිපිදතුම දේවතාවරු වැඩ. පස්සේ ඒ මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා ඇත්තන්ද බරේ කපල කර්ම ප්‍රාගයත් අනිවාර්යෙන් ඔබ සිදුවෙනවා. හැබැයි මේ සිදුවන්නේ භාවනා කරලා ඒ වාගේ මම කියන්නේ මේ මේ ගොත්සීසාකාර වල බෙල්ල මැටි කුණුපක් වාගේ මේක පිළිගුළු නම් පස්සේ ජීවිතාන කරගන්න. නෑ නෑ එහෙම එකක් නෑ. නැති කර ගැනීම අදහස නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේක හේතුවකින් හටගත්ත ඵලයක් මේක නැති කරන්න බෑ. නැති කරන්න කිව්වොත් ඒක ඒක අනවශ්‍ය සිතිවිල්ල. මේකෙන් ලබා ගන්න තියෙන අර්ථය නෙලා ගැනීමයි. අර මුලින් කිව්වාගේ උපචාර සමාධි ප්‍රථම ධ්‍යාන අර්පණා ලබාගෙන විපස්සනා කරනවා. අයර කියලා තියෙන්නේ ඔය ආනිසංස කතා. ඒක ධම්මෝ දික්ඛවේ භාවිතෝ බහුලීකසෝ මහතෝ අත්ථා සංවත්ති මහතෝ සංවේගා සංවත්ති ඥාන දර්ශන පරිලාභා සංවත්ති විද්‍යා විමුක්තිපා ඵල සත්‍ය ක්‍රියා සංවත්ති කතමෝ වේක ධම්මෝ කායගත සති ඔහොම මේක දේශනා තියෙනවා අමසංකේ දික්කවේ පරිබුඤ්ජಂತಿ ඒ කායගත සතින් පරිබුඤ්ජಂತಿ අමසංකේ දික්කවේ නපරිබුඤ්ජಂತಿ ඒ කායගත සතින් පරිබුඤ්ජಂತಿ කායගතා සතිය පරිභෝග කරන්න අමුත්‍ය වළඳන්නේ. කායගතා සතිය පරිභෝග නොකරන්න අමුත්‍ය නොවළඳන්නේ. ওই දෙයට ලස්සන දේශනා ගොඩාක් තියෙනවා මට මතක අඟුතර නිකා ඒකක නිකායේ සූත්‍ර 68ක් තියෙනවා. ඒකෙන් පෙන්නනවා මේකේ තියෙන වටිනාකම. ඒසා මේක බොහෝම බුද්ධ ශාසනයේ භාවිතා කරපු භාවනාවක්. දීපයදී සමාධිය කියන එකට ඇත්තේ ඒකාග්‍රතාවනේ. අරමුණෙන් අරමුණට පදයෙන් කරන්න යනවා සමාධියේ පද විස්තරින් පිටන්නේ. එක අරමුණින් නෙවෙයි සමාධිය සබත පහළ වෙන්නේ. සමාධිය කියන්නේ කොයි භාවනාවකින් එක එක ආකාරය. අරමුණු වෙන විතරයි. අරමුණු වශයෙන් වෙනයි සමාධියේ ලක්ෂණ එකයි. සමාධියේ පැවැත්ම එකයි. නීවරණ පහක් තියෙනවා නීවරණ යටපත් වෙනකොට ධානාංග පහ සත්‍යමත් වෙනවා ධානාංග පහ සත්‍යමත් වීමෙන් තමයි නීවරණ යටපත් වෙන්නේ එතකොට ඒක තමයි පළපළවෙනි ධානය ඉතින් දියුණු කරනවා තිහෙල තිහෙල යන්න පුළුවන් ආසව කියන වචනේ පද හතරකින් තෝරනවා. කාමාසව, භවාසව, දික්ඛාසව, අවිජ්ජාසව කියලා. ආසව. ආ භවග්ගං ආ ගෝත්‍ර භුංවා සවන්තිති ආසවා. භූමි වාසයෙන් භවාග්‍රේ දක්වා පැතිරෙනවා. සවන්ති කියන්නේ පැතිරෙනවා. ධර්ම වාසයෙන් ගෝත්‍ර භූසිත දක්වා පැතිරෙනවා. එතකොට වහන්සේ කියන්නේ භවග්‍රේ දක්වාම මේ ආශ්‍රම පැතිරී පවතිනවා හැම සංකාණයක ඒක එකක්. අනික තමයි දැන් මේ මාර්ගඵලාභෝධයේදී ගෝත්‍ර භෝසිත දක්වාම ආශ්‍රව චිත්ත සංකාණවල පවතිනවා පවතිනවා. ඒතකොට ඕකද තේරුම කියනවා තිර පරිවාසියක් හේන මදිරාජෝ ආසවා ව්‍යාති ආසවා බොහෝ කලක් කල් කිරීම වර්තේ කෝදයන් ආසව කියලා අපි ලංකාවේ ඒ ආයතනයේ දෙහෙත් පෙරණානේ ආසව ඒවා උණු කරන්නේ නැහැ. දෙහෙත් පල් කරලා පොළොව යට මේ ඔව් මේ සම්බෙන්ද අරිනවා. ඒවා කරාගන්න ඒවා ආසව පල් පිළියම්. පල් පිළියම තමයි ආසව. ඒ වගේ චිරපරිවාසයක් තියෙන බොහෝ කාලයක්. අනාදිමත් දීර්ඝ සංසාරයේ පටන් මේ සංඛානයේ තුල මේවා කැකෑරි කැකෑරි මේ මොකද්ද පල් වෙවි පල් වෙවි පැවතුණා. ඒක තමයි ආසව. ඒ ආසව උතුරන්නෝ. ඇහෙන් උතුරනවා, කනෙන් උතුරනවා, නාසිකාවෙන් උතුරනවා, දිවෙන් උතුරනවා, කයෙන් උතුරනවා, හිතෙන් උතුරන දොරටු හයෙන් මේවා වැගිරෙනවා. ඒ නිසා ආසව ශ්‍රවණේ මේ ශ්‍රාවණේ වෙනවා. එතකොට ඒක ගෝත්‍ර භූතිත දක්වා මේ දිගට මේ චිත්ත සංකාන වල පවතින ගෝත්‍ර භූ කිව්වහම සෝවාන් වුණත් තව සකදාගාමිනිකන් කොටසක් තියෙනවා අනාගාමිනිකන් කොටසක් රහත්නිකන් කොටසක් වෙනවා රහත් මාර්ගයේ මුලින් තියෙන වෝදාන කියන චිත්ත දක්වා මේක දුවනවා කොටසක් භූමි වාසයෙන් ඉතින් අපේ චිත්ත භාග්‍රය දක්වාම වැඩ කරනවානේ අවීචේ ප්‍රතම් භාග්‍රය දක්වා මේ චිත්ත අරමුණු ගන්න හැම දෙයක්ම ආශ්‍රව වශයෙන් අල්ලා ගන්නවා කාමාසව කියන්නේ භාසව කියන්නේ තෘෂ්ණාව. ඒ 11 කාම භූමියේයි ධර්මයන් පිළිබඳ වාසාව කාමාසව. ඊළඟට භවසව කියලා මෙතන කිව්වේ රූපාරූප භවයන් සම්බන්ධව ආශාව. එතකොට කාමාසව භවසව. දික්ඛාසව කිව්වේ දසකක් මිත්‍යා දෘෂ්ටි. දසකක් මිත්‍යා දෘෂ්ටියටම ආසව තියෙනවා. අවිද්‍යාවසෝ කියේ මොහොය අවිද්‍යාව. ඒකෝට මේ ධර්ම තුනයි පරමාර්ථ වශයෙන් මෙතන තියෙන්නේ. ලෝභයයි, ditthiyයි, මෝහයයි. අර ලෝභය දෙකට බෙදුවා කාමාසෝ භවාසෝ කියලා කොටස් පහකින් තේරුම් ගන්න. දැන් අනාගාමිනෝට කාමාසෝ ඉවරයි භවාසෝ තියෙනවානේ. ඒක සෝදන්දා. ඒක දෙකට බෙදෙන නිසා. අනිත්වා දෙකට බෙදෙන්නේ නැහැ. අනිත්වා මේ ඒ ඒ අවස්ථාවෙන් කුණි වෙලා යනවා මිසක් දැන් දිත්තාසව සෝවාන් මාර්ගයෙන් අවසන් වෙනවා. එහාට යන්න කිලිස එකක් හැටියට පෙන්නවා. අවිද්‍යාවයෙන් අරිහත් මාර්ගය දක්වාම පවතිනවා. අයින් කොටස කොටස සිඳෙනවා. අපාගාමී අවිද්‍යාව සෝවාන් මාර්ගයෙන් නැති වෙනවා. මනුෂ්‍ය ලෝක එකවරක් ඉපදීමෙන් එහාට තියෙන මේ අවිද්‍යාව ඉතින් අඩු වෙනවා. අනාගාමිනකොට මේ 11 කාම භූමිය පිළිබඳව තියෙන අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වෙනවා. ඊළඟට අරිහත් මාර්ගයෙන් තමයි ඉතිරි ටික අවශ්‍ය වෙන නිසා අවිද්‍යාව රහත් මඟ නුවණ දක්වා යනවා. මෙන්න මේ තමයි ආසව. කාමාසව නම් කාම භූමිය සම්බන්ධ සීල වස්තුන් පිළිබඳ ආසාව. භවආසව භව සම්පත් පිළිබඳව ආසව. ආශ්‍රමයේ ආසාව. මේ ඊළඟට දික්ඛාතව දෙකක් මිත්‍රු මිත්‍යා දෘෂ්ටියෙන් එකක්. අනික තමයි අවිජ්ජාසව සීළු අඥානකම. එතකොට දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අඥානං කුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං කුබ්බන්තාපරන්තේ අඥානං ඉදස්පච්චේතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු අඥානං. ඔහොම කියන අවිද්‍යාව විස්තර කරනකොට අවදාන. දුක්ඛේ නොදන්නකම සමුදය නිරෝධේ මාර්ගයේ పూర్ව ආත්මයේ పూర్ව කාලයේ අපර කාලයේ තෙන අතීතය අනාගතය නොදන්නා බව අතීතන දෙකම නොදන්නා බව පටිච්චසමුපාද නොදන්නා බව ඔය කියන කොහොම අයිති වෙනවා දසයුතු දෙයට ඒ දසයුතු දෙය කියන්න පිළිබඳව නොදන්නකම තමයි අවිද්‍යාව කියන්නේ අවින්දියන් වින්දති කිය අවිද්‍යාව නොකරුදේ නොකටු දෙය කරනවා වින්දියන් නවින්දති කියා විද්‍යා කලේතු දේ නොකර අරිනවා. ඒ වගේම අවිචිතං කරෝතේ කියා විද්‍යා අවශ්‍ය දේ වහනවා නැත්නම් මේ යූස් වෙන්න දෙන්නේ අවිචිතං කරෝති යථා තත්ත්වයේ මතු කරගන්න දෙන්නේ අවිද්‍යාව. ඒ වගේම අවිද්‍යමානේ ජවතේ කියා විද්‍යා නැති දේවල් කෙරේ දුවනවා. දැන් සත්ත්ව කුජල ඉස්ත්‍රි පුරුෂ ඕවා නැති දේවල් පරමාර්ථ වශයෙන් නෑ. ඒවා කෙරේ දුර්ණ. ඊළඟට විද්‍යමානයේ නජවතී කියා විද්‍යා. ඇති දේ කෙරේ දුවන්නේ නෑ. නාම රූප ස්කන්ධ ආයතන මේවා ගැන දුවන්නේ නෑ, යොදන්නේ අවබෝධ කරගන්නවා. ඔන්න ඔය වගේ තේරුම් රාශියකින් අවිද්‍යාව කියනවා. අවිද්‍යාව. විද්‍යාව කියන්නේ නුවණ, අවිද්‍යාව කියන්නේ අනුවණ. ඒක ඉක්ම ආශ්‍රව. ඒකේක නම් වලින් ඒක හඳුන්වනවා. ආසව, ඕග, යෝග, ග්‍රන්ථ පරාමාස ආදී ගොඩක් නම් වලින් තියෙනවානේ. එක එක අවස්ථාවෙන් ඒ ඒ නම් හඳුන්වනවා. ඒක සම්මාදිට්ඨියයි ප්‍රඥාවයි. සම්මාසකත සම්මාදිට්ඨි. සම්මාදිට්ඨියනේ මිත්‍යාදිට්ඨි නෙවෙයි. සම්මාදිට්ඨි කියුවත් දෙලින්ම ප්‍රඥාව. මිත්‍යාදිට්ඨි කියුවත් දෙලින්ම දෘෂ්ටිය, දෘෂ්ටිචෛතසිකය. ඒතර සම්මාසකත සම්මාදිට්ඨි කියන්නේ කළ කුසල් ලකුසල්ලි කර්ම විපාක පිළිගන්නවා. කුසල් ලකුසල් පිළිබඳ විපාක පිළිගන්නා නුවණට තමයි සම්මාසකතා සම්මාදිට්ඨිය. අපි කියනවා කර්මක්‍රියාවාදී කියලා එහෙම පුද්ගලයන් ගැන. යමේ කර්මයේ පිළිගන්නවා විපාක පිළිගන්නවා. දැන් අපි මේ දේ කළොත් මේකේ ඵලයක් ලැබෙනවා කියලා දුවලින් තේරුම් ගැනීම තමයි කම්මස්සකතා සම්මාදිට්ඨි. කම්මස්සකතා. කම්මස්සකතා කර්මයේ ප්‍රතිලියකට ඇති බව දන්නා නුවණ. කම්මස්සකතා. කම්මස්සකතා කියන එකට කම්මස්සකතා. සත කියන්නේ සෝතිවිය. කර්ම. එතකොට තමන්ගේ කර්මය, සුවකීය කර්මයක් තමන්ද විපාක දෙන බව තේරුම් ගන්නවා. ඒක කම්මස්සකතා සම්මාදිට්ඨිය. අර තේරෙන කම්මස්ස කෝම්හි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා සස දායාදෝ භවිස්සාමි. ඔය කියන්නේ ඒ මෙනෙහි කරන්නේ කම්මස්සකෝම්හි. මම කර්මයේ පුරුමු කොට ඇත්තේ. කම්ම දායාදෝ කර්මය දායාද කොට ඇත්තේ. කම්ම යෝනි කර්මය සැප දුක් ලැබීමේ මූලික හේතුව කොට ඇත්තේ. කම්ම බන්දු කර්මය ඥාති කොට ඇත්තේ. කම්ම ප්‍රතිසරණෝ කර්මය පිළිකරන කොට ඇත්තේ. කල්යාණං වා පාපකං වා යං කම්මං කරිස්සාමි. කුසල් හෝ අකුසල් හෝ යම් කර්මයක් කරන්නේ නම් තස්ස දායාදෝ බහිස්සම එකට වගකී යුක්තයි නිකරුව වන්නේ. එතකොට කම්මස්සකත මනසිකාරය. ඒකයි ඒ මෙනෙහි කිරීමේ නුවණ කම්මස්සකත සම්මාදිට්ඨිය. සියල්ල ඇත්තට මනෝලෝකදින්ද හේතු වෙන අතීත කර්ම කොච්චරවත් තියෙනවා. ප්‍රජාතිකනේ කල්ප ගණන් ඈත කර්මත් බලපානවා. එතකොට ඔහු සසරදී සමාරේත ධ්‍යානලාභී තාපස කෙනෙක් කියලා එන්නේ නැති. ධ්‍යානලාභී තාපසුන්ට දානයක් දෙන්නේ නැති. එක්ක පසේ බුදු කෙනෙකුට දාන දෙන්නේ. නමුත් එයා එයා දන්නේ එයා පැතුවේ නෑ මට මතුවටත් මේ නියම ධර්මයේ නියම සම්මාදිට්ඨිය ලබන්නේ හේතු වේවා කියලා. ඒ හිතුවේ නෑ. සම්පත් කතාගෙන දන් දුන්නා. සම්පත් කතාන දන් දුන්නාම ඒක අනුරූපව ලැබෙනවා සම්මාදිට්ඨිය පිළිතන්ද යට වාසනාව නෑ. ඒකයි. දැන් අපි අපි පින්කම කරන හැම වෙලාවෙම කියනවානේ මීනා පුණ්‍ය කම්මේන මාමී බාල සමාගම සතන් සමාගම හොති යානිබාන සතන් කියන්නේ කවුද බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා කල්යාණ මිත්‍රෝ තුමා ඒකට ඒකයක් ගන්න ප්‍රාර්ථනා කරන ලැබෙන්නේ නැහැ. හිතන්නේ තුන ලස්සන රට කුගින් ලැබේවා. ලස්සන ශාරීරියක් ලැබේවා. මේ මේ જાති ලැබේවා කියලා. ඉතින් ඒක ලැබුණා. Thank you. ක්ලියර් වුණාම කොටින් කරනවා හ්ම් ඉතින් මේ විදිහට ඔව් මෙහෙමනේ දැන් ඒ ඇත්තෝ දිව්‍ය ලෝකයට යන්න පතාගෙන ආව නෙමෙයි. ඒ ඇත්තෝ නිවන් පතාගෙන පාරමී 10 පුරලා තිබුණා. පාරමී 10 පුරලා තිබුණා. ඒක තමයි ඉතින්. ඒ ඇත්තන්ට නිවන් දකින්න එක ගැන කිල්ලෙපා ඒ කාලේ මනුස්ස ලෝකෙ ඉඳ මාදි. ඔච්චර පිටක් තියෙන කොහෙද? ඉතින් ඒගොල්ලෝ අනිත් මේ සක්වල නෙමෙයි දසදහසක් සක්වල ඇතුළේ මේ සක්වල සහිත. ඉතින් ඒගොල්ලෝ ඒ සංගොල්ල සම්පස්සතු ඒකියා පිණිති දිචිනිකා. නමුත් මේ දසපාරමී කෝල්ලත් මේ සම්පූර්ණ මේ පිළිචි නිසා තමයි දෙවොළු ඉඳලා ඇවිල්ලා බඹළු ඉඳලා ඇවිල්ලා මාර්ගඵලය. ලබා ගන්නයි දා. දා ලබා ගන්න. දා ලබා ගන්න. ඔව් කලින් ලබා ගත්තා නම් ඉතින් ඒක සම්පූර්ණයි නේ. ඉතින් රහත් නොවුනත් මේක ඒක ඒ වෙන බුද්ධ ශාසනික ලබා ගත්තා වෙනවනේ. මේ බුද්ධ ශාසනය ලබා ගත්තා ගැන ඔය කියෙන්නේ. හ්ම්. සාමාන්‍ය සිද්ධාන්තයේ ජවන හතක් තියෙනවා. හ්ම්. නමුත් මරණාසන්න සිද්ධාන්තයේ ජවන පහයි පොඩි. හ්ම්. ඒකට හේතුව කියලා තියෙන දැන් මේ <clears throat> කාමාවචර ජවන් වීතයක ජවන්කේ හතයි එන්නේ. ඇතැම් විට හයක් ලැබෙනවා, ඇතැම් විට පහක් ලැබෙනවා. හයක් ලැබෙන්නේ මූර්ඛ අවස්ථාවල. මූර්ඛා කියලා කියන්නේ දැන් දැඩිසේ රෝගාතුර රෝගාබාධයෙන් දෙලීගෙන ඉන්නවා. එතකොට සිහි නැති වෙනවා. එහෙම නැත්නම් මේ වෙඩි ඇදිලා අවයව වලින් හානි වෙලා සතුන් ගැනලා සර්ප දස්ස කරලා ඔගේ සිහි මූර්ඡාව වෙනවා. ඒ සිහි මූර්ඡාව නාම හෘදවස්තුව ක්‍රියාකාරීත්වයේ ටිකක් අඩපණ වෙනවා. නිකන් ක්ලාන්ත වීමක් වෙනවා. එතකොට බොහෝ සෙයින් ඒ සිහි මූර්ඡා අවස්ථාවල යන්තම් සිහි ඒගලිනකොට ජවම් වීති පහළ වෙනවා. දැනීමේ ඇසීම ඇති වෙනවා. එතකොට ජවන් වීතියේ චිත්තක්ෂණ 6යි තියෙන්නේ. සිහි මූලික අවස්ථාවල. මරණාසන්න මොහොතේදී පමණක් ජවන් සිත් පහකින් සම්පූර්ණ වෙනවා. මොකද කාරණේ නිමීගෙන යන පහනක් වාගේ හෘද වස්තු දැන් නිමීගෙන යන්නේ. හෘද වස්තු අනුරූප කලා උපදින්නේ උපන්න රූප කලාපද තමයි මේ චිත්තක්ෂණ 17 යන්නේ. එතකොට කාලෙමදි ජවන් සිත් සතක් දුවන්න කාලෙමදි ජවසිත කියන්නේ වේගවත් සිත් හතක්. වේගවත් කියන්නේ අනිත් සිත් වලට වඩා බලගතියි. එතකොට ඒ සිත් හතක් යන තරමට උර්ධවස්තු රූපය දරා ගන්න කාලෙමදි. ඒක නිසා තමයි පහකින් සීමා වෙන්නේ. ඒ පහයි ඉතින් අර කලින් කරපු කුසලයක් හෝ අකුසලයක් පාට ආරමුණු වීම නිකින් වෙන්නේ. ඒකයි. හ්ම්. ඔව්. වශයෙන් සුත්ති ගන්න බෑ. ඔතකොනේ හිතක් නෑ. බොපද මේ ඉන්නේ ජවන්තිකට මුලින්නේ. හරිදනේ සදාරම්මනේ. සදාරම්මන භවංග චුති. ඔය ක්‍රම තුනෙන් එකකින් චුතිය දෙන්නේ. දැන් කෙනෙක් ජවන්තිත් පහක් ගියා, සදාරම්මන දෙකක් ගියා, භවංග සිතක් ගියා චුති වෙනවා. දැන් කෙනෙක්. ඇතැම් කෙනෙකුට ජවන්තිත් පහ ගියා, සදාරම්මන නැතුව භවංග ගියා චුතිය වුණා. ඇතැම් කෙනෙකුට තවත් කාලෙකට වෙලා ජවන් හතර ළඟ ගාම් පහ ළඟටම සිටිය වෙනවා. ප්‍රතිද සිටියේ සිටීමේ වාර තුනයි තියෙන්නේ. සාධාරම්මන භවංග චුති. භවංග චුති, ජවන චුති. ඔය විදිහට. ඒ ක්‍රම තුනකින් චුති වෙනවා. ඔය චුති ස්ථානං සිධාමතං කියලා තියෙනවා. චුති ස්ථාන තුනයි තියෙන්නේ. ජවන ජවන ප්‍රතිසන්ධිය අතර ජවන භවංගතර ජවන සදාරමන භවංගතර එහෙම කියන එක කියන්නේ ඒක වෙන්නේ ඇත්තට ඔය මරණාසන්න මොහොතේ කියන එක සත්‍යයෙන් කෝටිම් පංගුවක් නෑ ඊට කලින් ඊට කලින් ඊට කලින් ඔව් දැන් දවස් ගණන් වුණත් පුළුවන් නේ දවස් 5 6 වුණත් ඒ කටුව තුල යොදවන්න පුළුවන් යාට ඇහැ පේන කන ඇහෙන වෙලාවේ. සෝගාසරි ඉන්නකොට එහෙම පුළුවන් ඉඳ තියෙනවා නම් සෝගී වශයෙන් ඉන්නවා. ඒකයි වැදගත් වෙන්නේ. ඔව් ඔව් ඔව් අන්තිම මොහොත කියන එකට ඒ වෙලාවේ හිත හසුරවන්න බෑ. ඒ වෙලාවේ ඇහෙන්නේ නැහැ සමාජයට පේන්නේ නැහැ බොහොම කෙටි වෙලාවයිනේ. බොහොම කෙටි වෙලාවයි. කොච්චර කෙටි වෙලාවද කියනවා නම් සෙදසුණක් තියෙනවා කිනිදේ වදින මැස්සට කම්මල් කරුවා මිටියෙන් ගහනකොට කොච්චර වෙලාවක්ද මැරෙන්නේ බොහොම ඉක්මනින් මැරෙනවා අන්න ඒ තරම් කෙටි වෙලාවක් ඒ වෙලාවෙත් අර ජවන්තික් පහලා තමයි මැරෙන්නේ මරණසන් ජවන්තික් එනිසා කවුරුන් හා සෝගාතුර වෙනකොට ඉතින් සමීපව ඉන්න ඇත්ත අනුකම්පා කරන්න ඕනේ අපි දන්නේ නැහැ කොයිලා නිරුද්ධේ දන්නේ කන ඒදන්නේ නැහැ නැකේ දන්නේ නැහැ. ඉතින් අර ආවොත් එහෙමයි නාවොත් මෙහෙමයි කියලා ඒ දෙකකටම ගැළපෙන්න යම් කිසි උසස් කුසලයක් කර දෙන්න ඕනේ ලෝකයාට. ඒකට එයාට සමාත ඒකම හේතුලා සෝ වෙන්නත් පුළුවන්. එහෙම අපි දැකලා තියෙනවා. දෙකලා තියෙනවා. කවුද? ඊයේ ඊයේ ඔව් එනම් ඉතින් මාසයක්ම ලෙඩින් හිටියානේ. ඔක්තෝබර් 23 තමයි ආරම්භ වෙලා තියෙන්නේ. දැන් මේ මාසේ දෙවිලා අන්තරාලා තියෙනවා. කොහොමදලා තියෙන්නේ? ඒක මාසිකුත් සතියකට වැඩිනේ. යනවා තිබා තින් කරා. එනම් ඉතින් ඒ දැන් ළඟින් නැත්තෝ මම හිතන උදව් කරන්නේ නැති මොකද එනම සිටියේ දොම්පේ තමන්ගේ ගමේ ස්ථානයක් හදලා දුන්නනේ අයියලා සහෝදරයෝ. එතන හිටියේ. එනම ඔව් මම එපාම කිව්වා ඒ වැඩේ. ඇත්තට මම ගාමින් ගන්න නිසා. නමුත් ඉතින් මේ නෑදෑයන්ගේ ගමේ අයගේ බලවත් සින්දෙල නිසා භාවනා පන්ති කර කර ලස්සනට ගියා වැඩසටහන. බොහොම ඉක්මනින් දියුණු වුණා. එනම හරිය දස්සයි වැඩට. බොහොම සතුටුයි. ওই නොයෙක් තැන් වලකින් සති ගණන් භාවනා පන්ති පවත්වන මම ඒක බුරුම ගිහිල්ලා අවුරුද්දකට ආසන්න කාලයක් ඉඳලා නෑ. ඊට පස්සේ මේ මම ඉතින් එපා කියුවාට ඒක වැළකුණේ නෑ මේ ඩයබටික් තිබුණා අවුරුදු 6ක් 7ක් විතර. ඒක කාලය යන ඩයබටික් බස්කෙන්නේ බෙහෙත් ගත්තට. ඊපස්සේ මම ඒකම කරකලා දුන්න ඒක උපදේශයක්. එක දවසින්ම බැස්ස ඒකෙදී. ඒ වුණාට ඒක ස්ථිර බැස්මක් නෙමෙයි. එනමට ඒක පාලනය කරගන්න ලැබිලා නෑ. ඉතින් ඒක එක කාරණයක්. අනික මම මේ එන්නේ ඉස්සර කීප දවසක් ගිහින් ආරෝග්‍ය ශාලාවෙන් සෙට් කරලා මෙහා මොකක්ද හේතුව කියලා හිතනවාද? ඉතින් ඒක හේතුවක් කිව්ව ඒකත් වෙන්න පුළුවන්. එනමගේ අර හිතනවා මේ බඩගිනි නොදැනීම නිසා දෙකවල දවල් දාන වෙලාවට ගන්නවලු කොච්චි කඩා 25ක් විතර. මං කියවා ඒක නයි සවාලේ වෙන්න පුළුවන්. සුළු සවාලේ වෙනවා එකක්. අනික සමාහට liver එක්ක කලින් බලපාන. ඉතින් ඒ ඒ ආහස ඔය එනකොට liver එක සුළු වෙනසක් දැනුණලු. ඒ දිනුනක් වාගේ. හැබැයි දොස්තරලා පරීක්ෂා පරීක්ෂණ කරලා කරලා ඒක කිසි දෝෂයක් නැහැ කිව්වා. නමුත් අර ශරීර අභ්‍යන්තරයේ කරවා විස වෙනවා. ඒක එකක්. තවත් බාහිර උපද්දරය ඇති මොහකාරී. කිසි ලෙඩක් කාලයක් ඕනේ බොහොම හොඳින් වැඩ කරපොන්න මාස් වයස හොඳට 45ක් 70ට වඩා නෑ. මහත්යෝ ඉතින් අර සමහර විට දැන් උන්වහන්සේ ගැන ආදීනව හිතලා තිබුණා නෑ. හිතලා තිබුණේ නෑ. ඒත් මනසෝ කරන දේ දැන් සමහර මනසෝ ගොඩාක් මුදිස්සන්නවනේ. නැත්නම් පෙන්නන්න බැහැ. හරියටයි. එක දවසක් ගුරුමේදී මේ කැඳට දාලා කියලා කොච්චි කරලා දවස් දෙකක් දාන ගන්නත් බැරුව ගියා. ඉතින් කොහොම නරකයි. කොච්චි එහෙ අපේ කොච්චි හරි සැර අපේ ලංකාවේ කොච්චි දේවල්. කොහොම සැරයි. ඉතින් ඒ වගේ මේ ඔලක බොහොම විසයන්කට දැන් පිටපැත්ත ගියා වගේම කොච්චර දැවිල්ලද නේ? එහෙනම් කැපුවත් අතේ හිතන් දැනෙන්නේ